තෙරුවන් සරණයි ආනන්ද සූත්‍රය සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථය 53 වෙනි පිටුව ආනන්ද සූත්‍රය එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණිය භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත් පස්ස වුන් ආයුෂ්මත් ආනන්ද තෙරණෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකල වහන්ස ඉදි කවරේද ඉදිපාද කවරේද ඉදිපාද භාවනා කවරේද ඉර්ධිපාද භාවනා ගාමිනී ප්‍රතිපදා කවරේදයි ආනන්ද මේ මහන නන්වදෑරුම් ඉද්ද කොටස් විඳී එක් එක් වද බොහෝ අයුරුවේ බඹලෝ තෙත්ත වෙසෙයි පවත්වයි ආනන්ද මේ ඉදුයි කියන ලැබේ ආනන්ද ඉදුපා කවරේ දෙයත් දැන් මෙතනදී මේ ඉද්දි කියලා කියන්නේ එකක්වද බොහෝවද වේ කියනකොට ඔබට වැටහීමක් තියෙන්න ඕනේ දැන් ධර්මයේ තුල ප්‍රායෝගිකව මේ ධර්මය කියන්නේ ඔබ දන්නවා දැන් දෙයක් නැති බව දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිරනුත් හම්බ වෙන්නේ නැහැ. සිතිනුත් හම්බ වෙන්නේ නැහැ. අපිට ගොඩාක් දේශනා පැවැත්වපු ආකාරයට මේ සත්‍ය හෙලි කරන්න ඔබට ඒ සත්‍ය ඉස්මතු කරගන්න මේ දේශනා උපකාරයක් වෙනවා ඒකාන්තයි. එතකොට ඔබ සත්‍යම තමයි දකින්න ඕනේ. ගොඩක් වෙලාවට අපි භාෂාවක් විදියට මේ කතා කරන වචන හුදෙක් වචන විතරයි. නමුත් මෙහි අන්තර්ගතයේ අපි විසින් අපි විසින් මේ සත්‍ය අවබෝධයට මේ වචන භාවිතා කරමි ඒ මානසිකාරය කරමි අපේ සත්‍ය අවබෝධ කරගත යුතුයි. සත්‍යයන් දෙයක් නැති බවයි. ඉදප්පච්චතාවය. ඉමස්මින් සතේ දං හෝති. ඉමස්මින් අසතේ දන්න හෝති. ඉමස්ස උප්පජ්ජා ඉදං උප්පච්ඡදේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජතේ. මේ ඇති කලි මේ වේ. මේ නැතිනු කලි මේ නොවේ. මෙය නිරුද්ධුණු කලි මේ නිරුද්ධ වේ. මෙය හටගත් කලි මේ හටගත්. මේ අදහසින් දැක්වෙනවා මෙතන දෙයක් නැති බව. අපි නිමිතිගත සංඥා සංඥා ගොඩක අතරමං වෙලා ඉන්නවා. අපිට දෙයක් තියෙනවා. අපිට ආත්මයක් තියෙනවා. අපිට ලෝකයක් තියෙනවා. හැබැයි මේවා සේරම සිතකම වෙන දේවල්. අපි බාහිර ආදේශ කරගත්තට බාහිර මහ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ අපි අර පොඩි කාලේ අපි පෙන්නුවා ප්‍රභාස්වර සිත ඉපදෙනකොට මුකුත් තිබුණේ හැබැයි ඊට පස්සේ මේ ශබ්ද දානවා හැම දෙයකටම. ඒක තමයි අපි වචන විදියට භාවිත කරන්නේ. භාෂාවක් විදියට. විවිධාකාර රටවල සංස්කෘතිය සබාධාම පාරිසරික සාධක මෙන්න මේ ශබ්ද වලට ඒ උච්චාරණ වලට හේතු වෙලා තියෙනවා. එතනදී අපි දකින දේ සත්‍යයක් නෙමෙයි. මේසේ පොත ඇඳ දුව පුතා ඉර හඳ ගහකොළ. මේ ඕනම දෙයක් නිමිත්තක් විදිහට අරමුණක් විදිහට එතන අපි රූප ආරම්භණයක් විදිහටයි ගන්නෙ. නමුත් එහෙම දෙයක් තියනවාද? මෙතරයි විමසන්න ඕනි කාරණාව. ඇයි මෙහෙම කියන්නේ? මේ ඉරිදි කියන්නේ බාහිරත් දෙයක්. අපි දැන් මේ ධර්මයේ දිහා බැලුවොත් අපි දන්නවා යථාභූත ඥානයේ සත්‍ය දකින්න කියන්නේ සිතට එන අරමුණ සත්‍ය දකින්නවා. සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා නම් අර උපමාව ගත්තොත් අපි යන් නිතරම භාවිතා කරන උපමාව ගත්තොත් පොතක් කියන මේ අරමුණ එක සිතක් ගත්තොත් බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ සත්‍ය දකින්නවා නම්. පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි සිතෙත් හම්බ වෙන්නේ නැහැ පොතක් කියලා දෙයක්. එතකොට පොතක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? කොහෙවත් හම් වෙන්නේ අර අරමුණ මිදෙනවා. විඥාන මායාව පතිත වෙන්න තැනක් නැති වෙනවා. බාහිරවත් ඒ හිතන දේ නැහැ. සිතකත් ඒ හිතන දේ නැහැ. එමන ඒ මොහොතේන අරමුණ මිදෙනවා කියන්නේ ශුන්‍යයි. අනිමිත්තයි. අප්‍රණීතයි. ශුන්‍යයි. බාහිර දෙයක් නැහැ, හිතේ දෙයක් නැහැ. අනිමිත්තයි. පොත කියන නිමිත්තක් හම්බෙන්නේ අනිමිත්තයි. අප්‍රණිතයි. ආත්මීය ස්වභාවයක් නැති වෙනවා. ආත්මීය දෙයක් තියෙන්නේ කොහොමද? බාහිර දෙයක් නැත්තම් බාහිර දෙයක් නැහැ කියනවා. දකින්න කෙනෙකුත් නැහැ. එහෙනම් ආත්මිකුත් නැහැ. අනාත්ම ධර්මයක්. අනාත්ම ධර්මයක් අපේ ඇසුර කරනවා. මිදිලා පොතේ මිදිලා සිතින් මිදිලා චිත්ත විමුක්තියක් සිද්ධ වෙලා දැන් මෙතන දෙයක් නැත්තම් අපි දකින සිත අපි දකින දැකීම ඉද්දිම ස්වභාවයක් තියෙනවා කකුල කියලා දෙයක් නැහැ පොළොව කියලා දෙයක් නැහැ යකෝ අපි කියන්නේ අවිදිනවා කියලා දෙයක් නැහැ ඒකත් විඥාන මායාවෙන් කියන්නේ එහෙමනම් මෙතන ක්‍රියාවලියක් තියෙනවා. ඔව්. 이르දියෙන් ඇවිදිනවා. මේ උපමාව. කොඳින් බලන්න. මේ 이르දි කියන්නේ එකක්වද බොහෝවද වේ. මේ 이르දි එකක්වද වේ කියන්නේ දැන් මෙතන ඇවිදිනවා කියන්නේ එකක්. එකක්වද බොහෝවද වේ. එතන මෙතන මේ අරමුණ මේ අරමුණ හැම මොහොතේ අරමුණ විතරයි. එතනම මිදීමක්. එතන මේ 이르දියක්. ඒ 이르තිය උතර ඇත්තටම අපි පා වෙනව නෙමෙයිද? ඇවිදිනවා කියලා දෙයක් තියෙනවා. ඇතර පා වෙනවා කියලා දෙයක්වත් නැහැ. ඒකට කියන වචනයක් නැහැ. ඒකමයි 이르තිය. 이르දියෙන් ඇවිදිනවා කියලා අපි කියනවා. අපි හිතන් හිටියේ මේ 이르දි කියන්නේ උඩින් යන්නේවා. අපි හිතන් හිටියේ මේ 이르දි කියන්නේ දිය උඩ ඇවිදින ඒවා. අහස යන ඒවා. එහෙම. නමුත් මේ ධර්මයේ තුල පෙන්වන 이르දි මේ 이르දිපාද සූත්‍රවල පෙන්නන මේ මේ 이르දී දෙයක් දෙයක් ඇසුරු නොකරන තැන ඒ 이르දිමේ ස්වභාවය අපි දකින්න ඕනි මහා නුවණකින් සත්‍ය දකින්න තැන 이르දී අපිට හමුවන්නේ එන අරමුණේ දකින්න එක දෙයක්වද කියන තැනයි බොහෝවද කියන්නේ ඒ වගේම එනේන අරමුණ දැකෙන තැන ඒ බොහෝවද වේ කියන එකයි. ඉතින් සිත පිහිටට තනක් නැත්තන එතන ඉරදී. ආනන්ද මේ මහන නන්වදෑරුම් ඉදි කොටස් විදී එකක්වද බොහෝවද වේ. ඒ ඉදි කොටස් කියන්නේ වයි. ඉද්දි කියන්නේ. එකක්වද බොහෝද බොහෝ අයුරුවේ. එකක්වද බොහෝ අයුරුවේ. කියන්නේ විවිධාකාර ආකාරයට මෙහෙණෙන තැන මිදෙන ඒ මිදිලා ඒ ඉදිරිමත් ස්වභාවය පවතිනවා. එතකොට අවිදින කෙනෙක් නැහැ කියන්නේ එතන ඉර්ධිම ස්වභාවය. එතකොට කතා කරන කෙනෙක් නැහැ කියන්නේ එතනත් ඉර්ධිම ස්වභාවයක්. අපි ගොඩක් කලාවට මේ අපි මේ එළියේ දකින්න ලෝකේ මේ අපි කියන මේ මෙලව එලව මෙලව පාරලව එතකොට මේ මේ අසුරු කරන ලෝකේ මෙලව කියලා කියනවා. එතකොට මේ අසුරු කරන ලෝකෙට එහා ලෝකයක්. මේක සිත තුළින් දකින්න. මේ වර්ණ, ශබ්ද, ගන්ධ මේ අසුරු කරන දෙන. හැබැයි සිතට අසුරු කරන්න සිත ඇසුරු කරන්නේ ධම්ම. මනසට ඇසුරු කරන්න පුළුවන් ධම්ම. මනසංස පටිච්ච ධම්මේ සුප්පජ්ජ මනෝ විඥාන. ඒතර මනසට ඇසුරු කරන්න පුළුවන් ධම්ම කියන්නේ සංඥා. අපි කියව ශබ්ද සංඥාවේ ශබ්ද නැති බව. වර්ණ සංඥාවේ වර්ණ නැති බව. එහෙනම් මනස ඇසුරු කරලා තියෙන සංඥාවක් විතරයි. සංඥාවක් කියන්නේ වර්ණ ශබ්ද එහෙනම් වර්ණ සංඥාවේ වර්ණය කියන්නේ ශබ්ද සංඥා සංඥා කියන්නේ ඒක චිත්ත ස්වභාවයක්. මනස ඇසුරු කරන්නේ වෙනම ස්වභාවයක්. ඒක මේ අපිට පේන ඇහෙන දැන දේවල් වලට එහා ගිය සිතුවිලිමේ ස්වභාවයක්. චිත්ත ස්වභාවයක්. හිතට තිබා වුණාට හිත වතුර බීලා නැහැ කියේ. හිත බඩගිනි කියවට හිත බත් කාලා නැහැ කිව්වේ. හිත කියනවා කනවා කියලා. අව හිත බත් කන්නේ හිත කියනවා වතුර බොනවා කියලා. හිත වතුර බීලත් නැහැ. මේ හිතට බාහිරට එන්න බෑ. අන්න අපි බාහිර දකින්න ලෝකේ. හැබැයි අපේම චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා මෙලව එලවක්. ඒ කියන්නේ මෙලවට සම්බන්ධයක් නැති තව ලොවක් අපි ඇසුරු කරනවා හා සමානයි. ඒ තමයි අරූපය කියලා. අපි කියනවානේ අපිට මෙතන දෙයක් කියලා දැන්න විඳීම ඒකත් සිතකයි තියෙන්නේ කාම භූමියේ. ඒ වගේම රූපයක් කියලා. ඒ රූප සංඥාවක් ඇහැඩතල රූප ඒවා අපි කියන රූප භූමිය කියලා. ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප පොට්ටබ්බ රූප රූප කියලා කියනවා. රූප ආරම්මන. හැබැයි මේ දෙකටම එහා ගිය අරූපයක් තියෙනවා. ඒ දැන දැනීමක් තියෙනවා. ඒ අරූපේ අපි ඇස් දෙක පියාගත්තත් අපිට මේ දෙයක් කියලා ගන්නකොට ඒ දැන දැනීමක් ඒ ඇලෙන ගැටෙන ස්වභාවය කාම භූමිය ඒ වගේම ඒ රූප සංඥා ඒ නිමිත්ත රූප භූමිය ඒ වගේම අරූපේ එතන කම්පන චංචල ස්වභාවය අරූපේ මේක දකින්න මානුවරක් ඕනේ බොහෝ වෙලාවට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේ නාමයේ අරුපේ විදිහටත් ධර්මයේ තුල අපිට දකින්න ලැබෙනවා. ඒකට හේතුවත් ඒකමයි. විඳීමක් සංඥාවක් සංකාරයක් විඥානයක් ඒ ඔස්සේ හටගත්ත දැන ගැනීමක් දැනීමක් ඒ දැනීම තමයි එතකොට අරූපේ අරූපේ තාප විදියකින් උපමට්ටම් වීමක් තමයි රූපේ. ඒ රූපේම දියවීමක් තමයි අරූපේ. ඒ රූපේම උපමට්ටම් වීමක් තමයි කාම් භූමිය. ඒකෙම දියවීමක් රූප සංඥා. ඒකෙම දියවීමක් අරූප සංඥා. අරූපය කියන්නේ. එතකොට මෙන්න මේ භූමිය තුන් භූමිය සිත තුළින් අපි දකිනවා. මෙතන සිතක් කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ මේ විදිහට දිය වෙලා ගියොත්. මෙලවත් මිදිලා පරලවත් මිදිලා කිව්වේ ඒකයි. බාහිර දෙයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ දෙයක් තියෙනවා කියලා හිතන තැන දෙයක් කියලා හිතන එක රූප භූමිය. රූප සංඥාව. එම් භූමිය භූමිය කියවට මෙතන තියෙන සංඥාවක් අපි ඇසුරු කරන දෙයක්නේ. හිතන් ඉන්න එකක්නේ. එතකොට දෙයක් කියලා දැනන දැනීම ඒ දුල දෙයක් කියලා ඇලෙන ගැටෙන ස්වභාවය. ඒ ඒ අස්මිමානි. එහෙම නැත්නම් ඇලීම. එතන කාම භූමිය. දෙයක් කියලා එක වටිනාකම කාම භූමිය. අපි සාමාන්‍ය විදිහට මේක වචන වලින් කියන්න මෙහෙම මෙහෙම පෙන්වන්න මෙහෙම අපහසු විදිහට පෙවුනට මේක කාම භූමිය ඔබට යම් කිසි දෙයකට තියෙන ආසාව කියලා කියන්නත් පුළුවන්. ඒ කොයි විදිහට කිව්වත් මේ තුනක් අපිට පේනවා. එකක් අනිත් එක රූප ස්වභාවය. අනිත් එක අරූපය. දැන් කම්පන චංචල ස්වභාවය. මේවා අපිට ගොඩක් වෙලාට වෙන් කළා දකින්න හැකියාව ලැබෙන්නේ මේවා දිය වී යන අර්සියුම් ඥානයට හසු වෙන. ඒ තියෙන අල්ම නැති වෙන එක. කාම භූමියේ මිදෙන එක. කාම වස්තුන් කෙරෙහි ඇති අල්ම නැති වෙන එක. ඒ වගේම රූප සංඥා දෙයක් කියලා දෙයක් නැති බව දකින්න විට රූප සංඥාවෙන් මිදෙන එක. ඒතර රූප භූමියෙන් මිදෙනවා. අනුතුම් භූමියම ජය ගන්නවා. ඊට පස්සේ කම්පණය වෙන ස්වභාවය. ඒක දියවි කියන යනවා. අන්න සංඥා වේදනා නිරෝධයට යනවා. විඳීම ඒකමයි සංඥාව. එතරම්යි කම්පණේ වෙන ස්වභාවය. ඒක දියවි කියන යනවා. අකම්පිත ස්වභාවයක්. අනාරූපේ. අන්න මෙන්න මේ සිතක් කියලා දෙයක් නැති බව මේ සියල්ලම දියවිගෙන ගිය තැන සිතක් පනවන්න බෑ. සබා දහම් පමණයි කියන තැනට එන්නේ. මේ තුන් භූමියම ජයගෙන ඒ ත්‍රිලෝකනාත කියන තැන. අන්න ආත්මීය ස්වභාවයක් හම්බ වෙන්නේ නැහැ. අනාත්ම ධර්මයක්. දෙයක් කියලා දෙයක් නැහැ. සියල්ලේ මිදිලා. අන්න ඒ තමයි. ඒ බුද්ධ ස්වභාවයයි. එන සියල්ලෙන් මිදීමයි. අප්‍රමාණ චේත විමුක්තියයි. චිත්ත විමුක්තියයි. මේ මේ මේ ධර්මයේ මේ පුංචි සූත්‍රයක් වුණාට මේක තේරුම් ගන්න නම් ලොකු දහම් අවබෝධය ධර්මයේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ ඉද්දි කියන එක. 이르දික අපි ඇත්තට මේ 이르දී. 이르දීස් මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් 이르දීෙන් 이르දී මේ ස්වභාවයක් තියෙනවා. හැම දෙයකම එකක්වද බොහෝත වේ කිව්වේ එකයි. බොහෝ අයුරුවේ බොහෝ ආකාරයට මේ 이르දි දකින්න ලැබෙනවා. ඇවිදින කෙනෙක් නෑ යන කෙනෙක් නෑ ඉන්න කෙනෙක් නෑ කන කෙනෙක් නෑ රණ්ඩු කරන කෙනෙක් නෑ බැන ගන්න කෙනෙක් නෑ තනම දෙයක් කෙනෙක් නැති තැන ඉඳී එතකොට මෙතන අපි කතා කරනවානේ රූපාවචර බ්‍රහ්මලෝක අරූපාවචර බ්‍රහ්මලෝක මෙතන කතා කරනවා 31 ලෝක ධාතුව මේ සේරම සිතේ ස්වභාව සංඥා ස්වභාව දිව්‍ය ස්වභාව මනුස්ස ස්වභාව කියලා මේ මේ ලෝක ස්වභාව මෙසේ සිතේ සංඥා ස්වභාව ඒ ස්වභාව වල එතකොට අපිට නොපෙනෙන ලෝකයක් මේ බඹලෝ හැබැයි ඒක සිත තුළ මැවෙන ලෝකයක් සිත ලෝකයක් බඹලොවතෙක් වාසය කරනවා. බඹලොවතෙක් අපි අපිට අපිට අපි හිතාගෙන අපේ අභ්‍යන්තරයෙන් අපි හිතන දෙයක් මිසක් හැබැයි අපිට බාහිරින් එහෙම බබලවක් හම්බ වෙන්නේ නැහැ. වාසය කරයි. ඒ කියන්නේ මේක මේක අපි මේ නම් ටිකක් දාගෙන තියෙන શબ્ද ටික. සිත අභ්‍යන්තරයේම මේ මෙය මෙහෙම තියෙනවා කියලා එහෙම නැති බව හිතනකොට එහෙම ස්වභාව වලට බබලෝ කියලත් සිත අභ්‍යන්තරයේ තියෙන ඒ බ්‍රහ්ම ස්වභාව නම් නම් ටිකක් තමයි මේ කියන්නේ. නමුත් ශබ්ද වර්ණ ගන්ධ වලට අයිත් ඒ ඒ ඒවෙන් පේනන රූප සංඥා වලින් එහා ගිය ඒවත් එහෙම දෙයක් නැති බව දැනෙන ස්වභාවයක් බඹලව කියලා කියන්නේ. ආනන්ද මේ ඉදු කියන ලැබේ. ආනන්ද ඉදුපා කවරේදයත් ආනන්ද යම් මගේ යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු ලැබුම පිණිස පවතිනම් ආනන්ද මේ ඉදුපායි කියන ලැබේ. අනේ 이르දි 이르දි ලබන්න යම් මගක් යම් ඉදි ලැබුම ඉදි යම් පිළිවෙතක් මගක් තියෙනවා නම් අන්න ඒ තමයි ඒ මග තමයි ඉදුපා වැඩිම කියලා කියන්නේ. එතකොට ඒ ඉදිපාද වඩන යම් මගක් තියෙනවා නම් අන්න ඒ මග. ඒ මග තමයි පෙන්වන්නේ ඉදුපාදය කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ දකින්න තියෙන කැමැත්ත දෙයක් නැති බව දකින්න තැන. ඡන්දය ඒකට වීරය ඒ චිත්ත විමර්ශාකේ ඡන්ද චිත්ත වීර විමර්ශා කියන තැන. ඒ සත්‍ය දකින්න තැන ඒකට තියෙන කැම ඒකට තියෙන ඡන්දේ සත්‍ය දකින්න තියෙන ඡන්දේ වීරය ඒ වගේම එතන සිත අවබෝධ කරන තැන ඒකට මානසික අරගණක සත්‍ය සවිතක්ක සවිචාර සිතට එන අරමුණ සත්‍ය දකින්න එක ඒක විමර්ශාවක් සත්‍ය දකින්න කියන එක දෙයක් නැති බව පොත කියලා දෙයක් නැති බව දකින්න කියන්නේ විමර්ශාවක් ඒ වගේ මේකට තා ඡන්දෙකුත් තියෙනවා ඒ වගේ මෙතන වීරයකුත් තියෙනවා ඒ වගේ මෙතන ඡන්ද චිත්ත වීර විමර්ශා ඒ සිතින් මිදෙනවා තැන. මේ මේ ප්‍රතිපදා මේ මාර්ගයේ තමයි ඔබට 이르දී හමුවන්නේ. සිතරේන අරමුණේ සත්‍ය දකින්නතර යථාභූත ඥානය කියනතර විදසුන් නොවන තියෙන. එන අරමුණේ සත්‍ය දකින්න තැනයි. ඒ ඡන්දේ, ඒ වීරිය, ඒ සත්‍ය දකින චිත්තේ, ඒ විමර්ශාව. ඒ මිදීමයි 이르දීමයි 이르දිමේ ස්වභාවයට හේතුව. එතරම්යි මාර්ගී ප්‍රතිපදාව. ඡන්ද චිත්ත ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත. ඉදිපාද වඩයි. ආනන්දමේ ඉදුපා වැඩුමයි කියනු ලැබේ. ආනන්ද ඉදුපා වැඩුමට පළමුවන පිළිවෙත කවරේද යත්? පමුණුවන ඉදිපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේද යත්? එතකොට ඉදි කියන්නේ මේ 이르දිමේ ස්වභාවය. ඒතර ඉදිපාද කියන්නේ ඒ ඡන්දචිත්ත වීර විමර්ශා කියන එක. ඒ සත්‍ය දකින්න තැන. ඉදිමේ ඉදි කියන්නේ සත්‍ය දකින්න තැන මිදීම ස්වභාවය. එතකොට ඒ සත්‍ය දකින්න එක ඉදුපාද කියන්නේ. ඊගාට ඒ ඉදුපා වැඩුමට පමුණවන පිළිවෙත කවරේද? ඒ ඉදුපා ඉදුපා අපිට ඡන්ද චිත්ත වීර විමර්ශා මේ ඡන්දේ සත්‍ය දකින්න ඡන්දේ වීරය විමර්ශා ඒ ඡන්ද චිත්ත වීර විමර්ශා කියන ඒ දේ වෙන්නේ ඒ කැමැත්ත තියෙන වීරය තියෙන සත්‍ය දකින්න ඒ ඒ පිළිවෙත එතකොට මේ සාමාන්‍යයෙන් අශ්‍රත පු탁ජන කෙනෙක්ට මේ 이르දි ඉදිපා වැඩමක් සිද්ධ වෙන්නේ නැහැ. 이르දි හමුවන්නේ නැහැ. එතකොට අශ්‍රත පු탁ජන කෙනෙක් සාමාන්‍යයෙන් ලෝකේ බැසගෙන තියෙන. ලෝකේ මිදෙන තැන මේ 이르දි හමුවන්නේ. හැබැයි ඒ ලෝකේ මිදෙනවා කියන්නේ එතන සම්මා දිට්ඨියයි. අවිද්‍යාවෙන් විද්‍යාවට එන තැන. ඒ සත්‍ය දකින තැන. ඒ සිතුවිලි වල මායාවෙන් මිදිලා ඒ මාරූපපංච විඥානං කියන තැන ඒ විඥානය අනිදස්සන තැන සත්‍ය දැකලා. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපවං එතාපෝච පටවි තේජෝ වායු නගාරති කියව තැන. ඒ සියල්ලේ මිදෙන තැන. සිතටෙන අරමුණේ ඒ සිතට අරමුණේ බැස ගන්න තැනක් නැතිවන් තැන. අර සම්මා දිට්ඨිය හමු වෙනවා. ඒ සිතුවිල්ලේ බොරුවේ මායාවේ මිදිලා සත්‍යයට අවදි වෙලා අන සිතුවිලි වලට රැවටිලා නැහැ. අන සම්මා දිට්ඨිය. දෙයක් කියලා දෙයක් හමු නොවන තැන ඒ සම්මා දිට්ඨිය සම්මා වායාම. බාහිරත් දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ. අන්න එතන සිහියට අවදි වෙනවා. අන්න එතනයි අපි කිව්වා ඒ ඥානෙට අවදි වෙන තැන. සිහියට අවදි වෙන තැන. ඒ සම්මා සතියට එන තැන. එතනයි සම්මා දිට්ඨියට එන. සම්මා දිට්ඨි සම්මා වායාව සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සංකප්ප සම්මා ආජීව සම්මා සත් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආරෂ්ඨාංග මාර්ගය. ඒතර මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනෙත් මේ සත්‍ය දකින්න කියන තරමයි. ඒකම තමයි ඉර්ධිපාද පමුණුවන ඒ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත. කවරේදයි කියන්නේ මෙන්න මේකයි. එරගේ ආරෂ්ඨාංග මාර්ගයයි. මේ ආරියට මගේයි එනම් සම්මා දිට්ඨි සම්මා සමාධි මේ සම්මා සංකප්ප සම්මා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අපි මේ සම්මා සම්මා කියලා කියන්නේ මේ රැවටෙන රැවටෙන්නේ නැති තැන ඒ මිදුණු තැනයි සම්මා කියන්නේ මේ වචන භාවිතා කරලා ඔබට මේ මේ ධර්මයේ ඒ පැහැදිලි කරන්න අපි වචන භාවිතා කරන පමණයි. ධර්මය කියන්නේ දෙයක් නැති බව. මේ හැම දෙයකින්ම එතනටයි එන්නේ. මේ ඉදුපාද හම්බ වෙන්නේ එතනමයි. මේ ඉදුපාද එතකොට ඉදි කියන්නේ ඉදිමේ ස්වභාවය. එතකොට ඉදිපාද කියන්නේ ඒ ඡන්දචිත්ත වීර විමර්ශ ඒ ඒ එන අරමුණ සත්‍ය දකින්නත් ඒ පිළිවෙත කියන්නේ ආෂ්ටාංග මාර්ගයේ මිදුණු. ඒ ආර්යත මාර්ග ආරෂ්ටාංග මාර්ගය. එතකොට ඉදි ඉදිපාද ඉදිපාද වැඩෙන පිළිවෙත කියන්නේ ඔන්න ඔය ආකාරයටයි. මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි මේ ඉදිමේ ස්වභාවය. ඒ ස්වභාවය ඇතිවන ඒ චන්දචිත්ත වීර විමර්ශා කියන තැන එතකොට අපි කතා කරනවා ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත කියලා. ඒ ඡන්දේ කැමැත්තේ සමාධිය අනිමිත්ත සමාධිය ඒ සංකාරේ ඒ අනිමිත්ත සමාධිය උපදින සංකාරය සමන්නාගතයි කියන එක. ඒක මේ ධර්මයේ තවත් හොඳින් ඔබට දකින්න ලැබෙනවා. මේ අපි කතා කරන ආනන්ද සූත්‍රයේ පෙන්වන්නේ මේ සිතට අරමුණ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන ඒ 이르දි මේ ස්වභාවය. අපි ඉදිරියේ කතා කරමු. මේ 이르දියෙන් යනවා කියපෙක් ගැන දැන් ඔබට යම් කිසි මේතාක් ඔබ හිතන් හිටියේ උඩින් යන ඒවා වතුර උඩ යන ඒවා නේ ඔව් ඇත්ත අපි ඒ ගැනත් කතා කරමු මේ සත්‍ය දකින තැන සියල්ලම අතින් අල්ලනවා සමානයි හද අත ගන්න පුළුවන් ඉර අත ගන්න පුළුවන් ඒ ස්වභාවය තමයි මතුවෙන්නේ ඒ කියන්නේ මේ මේ අවබෝධයෙන් මේ අවබෝධ ධර්මය අවබෝධ වුණු කෙනෙක්ට ඒ සියල්ලම චිත්ත ස්වභාවයක් දකින්න පුළුවන්. හොඳයි. අපි මේ ආනන්ද සූත්‍රය අපිට මේ විදිහටයි මේ ඉදිරි ඇති වෙන ආකාරය පෙන් කරන්නේ. ඉදිරි සූත්‍රවලදී අපි ඒ කොටස් වල වෙන වෙනම කතා කරමු. තෙරුවන් සරණයි.